ඊළඟට කනිෂ්කා විජේනායක අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස සපින්වත් ස්වාමීන් වහන්ස දැන් අපි කාමයට නැඹුරු වන්නේ දැන් සවනස අපි අහලා තියෙනවානේ බුද්ධ දේශනාව අනුව කාමය කියන්නේ ගිනි අඟුරු වලක් මස් කොටයක් වගේ එහෙම කියලා. ඒතර ස්වාමීන් වහන්ස දැන් අපි කාමය විඳින මේ මමසනස කාමයේ විඳින ඒ කාම ලෝකයේ පුද්ගලයෙක් විදිහට ඒ දැන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනකොටත් සමහර අවස්ථාවල සවින්හස හිතනවා මේ අපි දැන් අධික පරිභෝජනයේ වගේ වට ගියාම මේක නවත්තන්න ඕනේ බුදු බුදු දේශනාවල මෙහෙම කියලා තියෙනවා නේද කියන එක හිතට එනවා සවින්හස ඒත් සමහර වෙලාවට සවින්හස ඒක අබ්බවා යන්න හිතෙන්නේ අපේ අත්දැකීම් මදිකම ශ්‍රද්ධාවේ තියෙන ගැටලුවක් නිසාමද සවින්හස අත්දැකීම් අධිකම නෙවෙයිතර ප්‍රඥාව සහ වීරිය ඌනතාවය. ඒ කියන්නේ දැන් අපිට දැනෙනවා සිහිපත් වෙනවා දැන් මම මේ ඉන්නේ අකුසලයක මේක හොඳ නෑ කියන එක මතු පිටින් දැනෙනවා. දැනුණාට ඇත්තටම මේකේ තියෙන ඒකෙන් සිද්ධ වෙන හානිය මොකද්ද? Tamanට අභ්‍යන්තරයේ කොහොමද මේ මේ ක්ලේශයෙන් විනාශ වෙන්නේ? Tamanගේ සසර පැවැත්ම විනාශ වෙන්නේ, විමුක්ති ගමන විනාශ වෙන්නේ කොහොමද කියන ටික Taman ප්‍රඥාවෙන් හරියට විශ්ලේෂණය කරන්නේ නෑ. ඉල් කරන්නේ නැති නිසා තමයි අපට ඒක ප්‍රහාණය කරන්න තරම් අවශ්‍ය වීර්යයක් අවදි වෙන්නේ නැත්තේ. ඒතර වීර්ය අවදි වෙන්න නම් ඒ අනතුරු හරියට පැහැදිලිව දකින්න. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් මේ මත්පැන් බීලා පාරේ ඇවිද ගන්නත් බැරුව වැනි වැනි යනවා. එතකොට ඔන්න හදිස්සියේ පොලිසියෙන් එනවා කියලා දැනගත්තොත් එහෙම ඊට පස්සේ වැනෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ කම්බි කොටවල හතරක් පහක් උඩින් පැනලා දුවන්න තරම් ජවයක් එනවා. එතකොට ඒක කොහොමද? එතකොට මේ අනතුරු කියන එක හරියට මනසට දැනුණාට පස්සේ ජවය උපද්දව. එතකොට අපිට ඒ කාම අරමුණු කාම කියන්නේ කැමති නිසානේ. එතකොට කැමති නිසා අපි ඒකෙන් අයින් වෙන්න සූදානම් නැහැ ඒකේ. අපිට දැනෙනවා සිහිපත් වෙනවා මේක හොඳ නෑ දැන් මේ වැරදි අරමුණක ඉන්න කියලා. විටින් විට සිහිපත් වුණාට අපිට අර ඒකෙන් ඉවත් වෙන්න අවශ්‍ය වීරය මතුවෙන්න තරම් අපේ ඥානය ප්‍රබල නැහැ. මේ ඥානය ප්‍රබල වෙනකොට තමයි වීරයේ මට්ටමට අවදි වෙලා ඒකෙන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ මනස.